කෝප්කමිටුව පත් කරද්දී කිසිම ආකාරයක අසාධාරණයක් සිද්ධ වෙලා තියෙනවා කියලා මට නම් පේන්නේ ජනතා මිත්‍ර පෙරමුණට ප්‍රමාණවත් අවස්ථාවක් ලැබලා දීලා තියෙනවා. ඒ වගේම ජනතා මිත්‍ර පෙරමුණේ ඉන්න ඒ ගරු മന്ത്രിතුමන්ලා බොහොම පළපුරුදු ඔය කෝප් කමිටුව ඉතාම ක්‍රියාශීලීව කටයුතු කරපු മന്ത്രിවරු. ඒ වගේම ඔවුන් පක්ෂයක් වශයෙන් උත් පෙන්නුම් කරලා තියෙනවා මෙවැනි කාරණා සම්බන්ධව ඉතාම ඉහළ ප්‍රවණතාවයක් අපි ඒකගේ කරන්න ඕනේ.